දැන් අපි පොදු කමඨාන සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. කාටරි අවශ්‍යතාවයක් ආවත් තියෙනවා නම් සතිವಾರය අතර වාරදී පිට ප්‍රස්තාව අනුව ප්‍රශ්න හෝ ප්‍රකාශන කරන්න කරුණා කළා හඳුන්වා දීලා තියෙන මයික් එක පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි රජි මහත්තයා ඉල්ලීමක් කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. ස්වාමින් වහන්සේ මෙම වැඩමුළුවට සහභාගී වී පුරුදු වුණු භාවනා ක්‍රම අපගේ ගිහි ජීවිතයේදී දිගටම පවත්වාගෙන යාම සාර්ථකව කළ හැකි කෙසේද? නැවතත් කලින් කලට මෙවැනි වැඩමුළුවලට සහභාගී වී ගැටලු निराකරණය කරගෙන භාවනා පුහුණු කිරීමට අවශ්‍යයි. නැවත පැමිණෙන තෙක් මෙය මේ අයුරින්ම පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම ගැන ඔබ වහන්සේගේ අදහස් සහ උපදේශ බලාපොරොත්තු වෙමි. නිර්වාණ සරණයි. මේක ඇත්තටම මෙහිදීක නොසලකා හැරලා නැහැ මෙහිදී කියන්නේ පරියංකයෙන් සක්මණෙන් පිට මෙහි එදිනෙදා වැඩ කරනකොට කොච්චරක් Taman සතිය පවත්තන්ද එහෙම නැත්නම් සත්‍යමත් වෙන්න උත්සාහ කරනවද කියනවනම් ඒ ටික තමයි අපිට ආදර්ශයක් විදිහට ගෙදර ගියාම උදව් වෙන්නේ මේ ගෙදර ගියාම මේ වගේ භාවනා ශාලා මේ වගේ වට කරගත්ත උපාසක මහතුරු උපාසිකාවන් නැහැ ගෙදර ගියාම තියෙන වෙනම වාතාවරණයක් සක්මන් මලුත් නෑ මේ වගේ. නමුත් මේ මෙහෙදී ඉන්නකොට සක්මණෙන් තොරව පරියන්කෙන් තොරව ගත කරන කාලය කොච්චරක් සතිමත් වුණාද කියලා කියන්න කැමති නම් මොකක්ද ඒකෙන් ලැබිච්ච අත්දැකීම කියලා විස්තර කරන්න කැමති නම් ඒ අනුව ඒකේම විස්තරයක් තමයි පැතිරීමක් තමයි gedara දොරදි සිද්ධ වෙන්නේ. පුළුවන් නම් හොඳයි. සක්මණ පරියන්කේ සක්මණ පරියන්කේ දිගට කරගෙන යන්න ලැබෙන්න ලැබෙන වෙලාවල් හැටියට ඒ නිසා එදිනදා වැඩවල සතිය පැවැත්වීම කියලා මූලික උපදේශ පන්තියේ අන්තිමටම තියෙනවා පරිච්ඡේදයක්. ඒක හොඳට කියවගන්න වැඩක් කරනකොට නැවතිල්ල කරන්න සතියේ සතියෙන් කරන්න තමන්ගෙම නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. වැඩක් කරනකොට තමන්ගෙන් නිකුත් වෙන කොච්චර දෝ සද්ද ඒවට අහුම්කම් දෙනකොට තේරෙයි මේ වැඩේ මෙච්චර සද්ද නැතුව කරතෑයි කියලා. මෙච්චර කතා බතා නැතුව කරතෑයි කියලා. අන්නේම නිහඬ බව වැඩ කරන්න පටන් අරගත්තොත් නිහඬ බව Tamanට ප්‍රතිලාභයක් වශයෙන් ලැබෙවි. නමුත් එimhe එදින්දා වැඩවලදී Taman කලගෝසා වැඩි නම් කයකෝ සංගහන වැඩි නම් Tamanට තනුන්ගෙන් බාධා පැමිණෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට නැවතිල්ලේ සතියෙන් තමන්ගේම සද්දෝට අහුම්කම් දෙමින් කටයුතු කරන්න ඉන්න ටිකෙත් ගෙදර ගියාමත් ඒක තමයි කරන්නේ. ඒ නිසා මුල් මේ මේ හදලා දෙන CD එකේ මුල් කොටහේ මූලික උපදේශ පන්ති ඇතුල් කරනවා. මම හිතන චන්දනය කරනවා කියලා. එතකොට ඒකට අහුම්කම් දෙන්නේ ඒකේ අවසාන භාගයේ තියෙනවා. ඒ දිනදා වැඩ ඒ දිනදා ජීවිතයේදී සත්‍ය පාත්‍රන. ඔතන ඒක තමයි මේ අහන උපදේශේ. ඒ ටික ප්‍රායෝගික මේ මූලධර්ම වශයෙන් ගන්න මෙහෙදි පුළුවන් තරම් ප්‍රායෝගිකව කරලා බලන්න. කිසි කෙනෙක් නැහැ Taman තනියම ඉන්නේ කියලා හිතාගෙන මෙහෙදි හරි gedare හරි වැඩක් කරන්නේ කොහොමද කියලා. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙමින් සිටින විට පැය භාගයක් පමණ මට ක්ලාන්ත ස්වභාවයක් මත් වූ ගතියක් වැනි බවක් ඊයේ දවසේදීත් අද දවසේදීත් මට දැනෙනවා. එසේ සිදුවීම භාවනාවේ දියුණුවක් සිදුවීමද නැතිනම් භාවනාවේ දියුණුවට බාධා වීමක්ද යන්න මට පැහැදිලි නොවුනි. නමුත් ඒ කිසිවක් ගණන් නොගෙන භාවනාව ඉදිරියට කරගෙන යාමට උත්සාහ කළ නමුදු තරමක් අපහසුය. මීට කලින් සක්මන් භාවනාවේදී එවන්නක් දැනගන්නට නොලැබුණා. භාවනාව දියුණු කරගත යුතු වන්නේ කෙසේද යන්න ආර්මිකව අනුග්‍රහ කරනසේක්වා. වහන්සේට නිවන් සුවයම ලැබේවා. මේක ඉතින් මිශ්‍ර වාක්‍ය රාශියක් තියෙනවා. මේක දියුණුවක්ද පසුබෑමක්ද කියලා කියන්න අමාරුයි කියලා කෙසේ නමුත් මේ බාධාව තියෙද්දි කරන්න උත්සාහ කරා කියලා ඒක තමයි ලොකුම ජයග්‍රහණය. අපිට බාධා නැති ලෝකයක් හම්බ වෙන්නේ තියෙන බාධාව තියෙද්දි නැත්නම් බාධා තියෙද්දි තමන් ගත්ත අරමුණ මම ගත්ත අදහස ඉදිරියට කරගෙන යන්න පුළුවන් ඒක ඒකාන්ත ජයග්‍රහණයක්. ඒක ඒකාන්ත භවනායේ දියුණුවක්. අපිට යانے යන තැන් වල වගේ සක්මන් මලු වේලාවල් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච වෙලාවේදී ඇතුලෙන් කරදර වෙනවා පිටින් කරදර වෙනවා ඒ ඔක්කොම සංසිඳ සක්මන් කරන්න හම්බ වෙන්නේ මේ කරදර තියෙද්දි මම මගේ ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව දරාගෙන සක්මන් කරනවා නම් ඒක ඇතර අමාරුවෙන් උපයගත්ත සල්ලියක් වගේ වටිනාකමක් තියෙනවා නිසා බාධාවක් වෙන්නේ හිත කරදර ගත්තොත් මේ ආපු කරදරේ හිත කරදර ගන්න නැතුව කරගෙන යන්න ශක්තිය තියෙනවා නම් ඒකාන්තෙම ප්‍රතිශක්තියක් වෙනවා දැරීමේ ශක්තියක් වෙනවා. ඒක කාටවත් හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ප්‍රශ්න එනකොට ඒක කාටවත් කියන්න යන්න එපා. කියන්න යෑමෙන් තමයි අපේ ආත්ම බිඳ වැටෙන්නේ. ඉච්ඡා බංගත්වයක් සිදු වෙන්නේ. මුවින් නොබැන කියන වචනයක් තියෙනවා ලංකාවේ. කියන්න එපා කාටවත්. ඇමිනි දුප්පන්දර කියලා කාගෙන දරාගෙන ඉවසගෙන ඉන්න ඕනේ. එතකොට යාට සබහ ධර්ම සුදව් ලැබෙනවා. එහෙම නැත්නම් ක්‍රමසහවිදි පහළ වෙනවා. මේක ඉස්සරහට ඔය ට්‍රේඩි කරදරයක් ආවත් මම මේ වැඩේ කරනවා කියන හැකි සංඥා වෙනවා. එහෙම නැත්නම් මේ පුංචි පුංචි දේවල් එක එකනට කිය කියා ඒ ඒවා හැම වෙලාවෙම සැකයකට පහළ කරගත්තොත් මේ පිටියක් මැදපත්තු කරපු පහන් දැල්ලක් වගේ එහෙන් උලන් වෙනකොට මෙහෙට නැමෙනවා මෙහෙන් උලන් වෙනකොට එහෙට නැමෙනවා කවදාකවත් දැල්ල කෙලින්පත්තු වෙන්නේ නැහැ නිවෙන්නේ නැහැ ඒ වගේ තමයි නමුත් තමන් උත්සාහ කරන්නේ හිත කරදර නොගෙන සිටීම. කොච්චර දෝ කට්ටි ඇවිල්ලා කන පින්නම් ගැහුවට, කොච්චර දෝ කට්ටි ඇවිල්ලා අඬහව ගෑවට කනකට ගන්නෑ. ඇහිච්ච දේ නෑ වුණා බීරෙක් වගේ ඉන්නවා. දෙකපු දේ නොදැක්කා වගේ පොට්ටෙක් වගේ ඉන්නවා. දැනුනේ නොදැනුණා වගේ මූඩෙක් විදියට ඉන්නවා. ඥානයක් තිබුණාට මෝඩෙක් වගේ ඉන්නවා. පණ තිබුණාට මිනිහෙක් වගේ ඉඳලා හරි අපේ ජාම බේර ගන්නවා. ඉතින් ඒක පිටමද එක වාක්‍යයක් තියෙනවා මේවා කරදර නොගෙන මම දිගට කරගෙන ගියයි කියලා. ඒක තමයි මේක දියුණු වෙන බවට විශේෂයෙන් දියුණු අපේක්ෂා කරන බවට තියෙන ලකුණ. ඒක තමයි සමාදන් වෙන්න ඕනේ. ඒක දිගට කරගෙන යන්න බාධා නැවීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මොන බාධාව ආවත් මම කරගෙන යනවා කියන මේ ආත්ම ශක්තිය නැත්නම් මේ කියන අභ්‍යාසය තමයි අපේ ආධ්‍යාත්මික පිටකොන්ද වෙන්නේ. මම ළඟට එන්නේ චරිචුරු ගන්න පටන් අරගත්තොත් අරය එනවා මෙයා එනවා කියලා අපි පොහොර දාන්නේ කෙලස් වලටමයි. අපි පොහොර දාන්නේ බාධා වලට. මුවින් නොබෙන සිටීමෙන් කිසිසේත් මොනම විදිහකින් නිඳාවට ලක් වෙන්නේ නැහැ. ප්‍රශ්නකදී මූණ දීමේ ක්‍රියාවලිය තේරුම් ගන්නවා. සක්මණ විතරක් නෙවෙයි කොයි වෙලාවෙත් ඉච්චරයි. ඒක නිසා මේක මට පේන්නේ උපදිෂ්ඨික හරියට තේරුම් අරගෙනක් තියෙනවා. උත්සාහ කරලක් තියෙනවා. මේ කියන වචනත් දැනගෙන තව විශ්වාසයෙන් ගියොත් ඔය කරදරත් නෑවි නෑවි පෙරදක්මක් ඇතුව යන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඉන්නත් ස්වාමීන් වහන්සේ ළඟදී මම දරුකමට හදාගත් දරුවෙකු මිය ගියා. ඒ හදිස්සි රියානුතරකින් මේ භාවනාවේ යෙදීමේදී මට බලවත් පහරක්. ඊට පෙරද මගේ පවුලේ මරණ සිදුවී ඇත. නමුත් ඒවා ස්වාභාවික විපත්ය. වරණ ඇතුලේ හදාබාධ වැනි මේ දරුවා රිය අනුතරේ අනුතරට මෝහන දෙන විට මන්නාසන්න අවස්ථාවේදී තද කම්පනයක් ඇති වූවාදයි මට නිතර සිහිපත් වෙනවා. මේ කම්පනය මේ ගැන මතක් වන අවස්ථාවල මට දැනෙනවා. දරුවා රතේ හැපි මැරෙන විට ඇති වූ ගැස්ම මේ මට දැන් ඒ ගැන හිතෙනවා හිතෙන විට ඇති වූ ගැස්ම වගේයි දැනෙනවා. භාවනාවේදී මේ විශේෂයෙන් දැනෙනවා. මෙවැනි අනිත්‍ය ලෝක ධර්ම කෙරෙහි කම්පා නොවි භාවනාව පවත්වන්නේ කෙසේද? ආ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න මට පහදා දෙන සේක්වා. ඒ දරුවට කම්පනයක් එන්නත් ඇති. ඒක තමයි දැනෙනවත් ඇති. නමුත් මේ විදිහට කම්පා වීමෙන් දරුවට ලාභයක්වත් නැහැ, Tamanට ලාභයක්වත් නැහැ. කෙලෙස් සමාදන් වීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ පණිවිඩයෙන් Taman සැලෙනවා Taman තැවෙනවයි කියලා කියනවනම් ඒ අදහසෙන් අද දැනෙන්නේ දැන වෙන්නේ මේ දරුව නැතිවීම නිසා ඇතිවෙච්ච පාඩුව නිසා එහෙම නැත්නම් Taman Tamanට තියෙන ප්‍රේමය මත තමයි මේ දුකේ. එහෙම නැත්නම් ඒ දවසේම ගොඩාක් දරුවෝ මැරෙන්නයි. එක්කෙනෙක්ගෙනවත් තැවෙන්නේ මේ මගේ දරුවා මැරීමයි කනගාටු වෙලා තියෙන්නේ. මොකද මගේ කම. එතකොට මේ තැවෙන්නේ මගේ කමට. ඒ නිසා එදා දිනුවෙන් පත්තරටම බලන්න ලංදිව පත්තරටම ඕන තරම් මර දැනෙන තියෙනවා. එකක් ගැනවත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවා. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා ආත්ම ස්නේහෙන්නටයි මේ දඟලන්නේ. දරුවා දඩමීම කරගන්න. ඉන්නත් කොයි දරුවා මැරෙනකොටත් වෙන්න එපා ඒක. කොයි දරුවටත් මැරෙන වෙලාව වගේ දුක් එනවනේ. ඇක්සිඩන්ට් වෙලා මැරෙනවනේ. ඒව ගැන සැලකෙන්නේ. මොකද ඒ කට්ටිය මගේ නෙවෙයි. මගේ දරුවා මැරිච්චාම මට ලොකු වේදනාවක් වෙනවා. ඒ කියන්නේ මේ මගේකම නිසයි මේ දුක. අපිට තේරෙනවා නම් දැනීමක් හදගැස්මක් કોઈ කෙනත් මැරෙනකොට තමන් ඒකන සමසේ මරණානුස්සතියට හිත යොදලා සමසේ දරන්න පුළුවන් ඕන දියුණු මනසක් හිතයි. නැත්නම් මගේ අම්මට විතර ප්‍රේම කරනවා කියන එක මෛත්‍රිය නෙමෙයි. අපි සියලුම අවුරුන්න මගේ අම්මට වගේ ප්‍රේම කරන්න පුළුවන් අන්න මෛත්‍රිය. සියලු දරුවන්ට මගේ දරුවා විදිහට සරකලා කටයුතු කරන පුළුවන් අන්න ඒක බුදුහාමුදුරුවෝ දකින්න අමාමෑණී කියලා අපි බුදුහාමුදුරන් කියන්නේ සීල දිවුරන්ට මෑණියෝ වගේ බුදුහාමුදුරුවෝ. අපේ අම්මා මට විතරයි ආදරේ. මම කැමති අපේ අම්මට විතරයි. මේක තන්නේ කර මේ පෞද්ගලිකත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ විස්තරය අනුව මේ ආත්ම සිනහසේ හැටි. මම මටයි ප්‍රේම කරන්නේ ඊගාවට මගේ දෙයට ප්‍රේම මම කියපු දේ මගේ කියපු දේ විපරිණාමයටපත් වෙනකොට ඒකාන්ත කනගාටුවකටපත් වෙනවා. මේ සියල්ලම මරණයේදී නැති වෙනවා ඒ කාණ්ඩෙම නැති වෙනවා. ඒක නිසා මේක පුංචි ඉඟියක් මෙහෙමයි බටහිර කෙනෙක් මේකට දීලා තිබුණු උත්තරේ මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ පණිවිඩයක් දීලා. ආධ්‍යාත්මික පණිවිඩයක් දීලා යන්න නිසා කරුණා කරලා ඒ දරුවා දෙන්න හදෝ පණිවිඩය ගන්න එහෙම නැත්නම් මේ ඉෂාත බඳගෙන ඇඳිල්ලෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ. ඒ ළමුවා පෙන්වන්න හදන්නේ උඹ අඬන්නේ උඹේ දරුවා විත ගැන විතරයි කියන එක කියලා දෙන්න. අනුන්ගේ දරුවෝ මැරුණට අපිට ගාණක් නැහැ. නිසා මම Taman අඬන්නේ Tamanට තියෙන ආත්ම ස්නේහසට. ඉතින් මම මට මතකයි අපේ අම්මා නැති වෙච්ච ලාජ ඇඬුවා. අප්පච්චි නැති වෙලා ඇඬුවා. ඊට පස්සේ මට මානසික ආතනයක් එයි කියන තරමටම මම වැඩ අතහැරලා දැම්මා. වැඩක් නැහැ කියලා මට තේරෙනවා මේ ජීවිතේ මොනම දෙයකින්වත් ඇති වැඩක් නැහැ කියලා. ඊපස්සේ මගේ යාළුවා අඬ ගන්න ගියා නාරතවස්නුව ගාට මම දන්නෙත් නෑ මට බුද්ධ학මක් ඕනකමක් තිබුණෙත් ඒ වෙලාවේ. එයා ගියාට පස්සේ කිව්වා උඹ අඬන්නේ උඹට වෙච්ච පාඩුවේ තරමට තමයි කියලා. අකෝ ඒකට මට වසවිලි ලැජ්ජාවක් ඇතිුණා. අකෝ එච්චරම මම ආත්මార్థකාරණද කිව්වා. මට කියලා නෙමෙයි කිව්වේ. උඹ වැඩියෙන් අඬන්නේ වැඩියෙන් තැවෙන්නේ උඹට වෙච්ච පාඩුවේ තරමට. කොළඹදී මැරිච්චාම අම්මලා තාත්තලා මැරිච්චා ඉංග්‍රීසියෙන් අඬන්නේ. ඒ තරමටම පෙන්වන්න ඕනේ ලෝකයට දුක් ගැන විල කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අර ගිය මිනිස්සෙක් කියනවා අනේ කියන තරම තේරෙනවනම් මිනිහ නැගිටි කියලා. නමුත් මැරිච්ච අම්මට ඉංග්‍රීසි දන්නේ නැති ඉඳ අම්මා බුදියාගෙන වගේ ඉන්නේ. අන්නේ කරම මිනිහෙමුත් අපි ආත්ම සින්‍යාස වැඩි කරන්න හදා. ඉතින් කිසాగෝතමේ බබා අරගෙන ආවට පස්සේ මේ බොක්කෙම්මනේ කිව්වේ අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවට බේත් කරන්න පුළුවන්ද? හොඳයි. කරලා සනීප කරලා දෙන්නම් කෝ. ඉතින් කිසා ගන්න හරි සතුටක් ඇති වුණා. හරි. දැන් ඉතින් බුදුහාමුදුරනේ කියන්නේ. ඉතින් යන්න යන කිව්වා හැබැයි මට අබටි අබ්බත අයියෝ අබ ගේනකොට ලොකු ටොන් එකක්. හැබැයි මැරිච්ච නැති ගෙදරකින් ඈ විසාකරනට ඇහෙන්නේ නැහැ ඒක. මොකද ඒ තරම්ම දරුවට සෙනෙහස. මේ මලකුණක් අල්ලගෙන ඉන්නේ. ඉතින් ගියක් ගියක් ගාන ගිහිල්ලා කිව්වා අනේ මට අබපතක් දෙන්න මේ දරුවා නැගිටින. ඒක ඔක්කොම බොහෝම සන්තෝෂෙන් දන්නවා මේ මිනිස්සු මේ මලකුණක් තියාන යන්නේ. අපි පතක් දෙන්න හදනොත් මේ ගෙදර කවුරුත් මැරලා අනේ පිස්සු කතා කරනවාද මේ ඊයේ මිනිහ ගෙටින් ගත්තේ අපේ ගෙදරත් මල ගෙදරක් අපේ අම්මා මැරුණා අපේ තාත්තා මැරුණා හැමතැනම මරණේ මරණේ මරණේ මරණේ මරණේ මරණේ මරණේ ඇහෙනකොට මට තේරෙන පටන් ගත්තා එනවා මේ දරුවත් මැරිලාද දන්නේ නැහැ ඊට පස්සේ දරුවා සෝනට දාලා බුදුහාම ළඟට ගිහලා ගත්තාන් දරුවා තිබිච්චා මාව බේරගන්න බුදුසෙනාසි බෙහෙත් කිරුවේ දරුවා කොට අරගෙන නෙවෙයි කිසాగෞතුමිට බෙහෙත් දුන්නේ බයිබලයේ තියෙනවා කතාවක් ස්වාමීන් දරුවෝ දරුවා ගොඩ ගන්නවා. දරුවට පණ දෙනවා. ලොකු ආශ්චර්යයක්. මරිච්ච දරුවට පණ දීලා. පොත කියවන එකේ කියනවා ඕක දැන් ආයෙ මැරෙන්න එපා. ඌට ආයෙ දුකක් නේ දැන්. ඒක දැන් මැරලා ගොඩගත් එක දැන් ආයෙ මැරෙන්න ගියාම ওই තරම්ම දුකක් නේ. බැරි වෙලා හරි පණ දුන්නොත් මොකද වෙන්නේ? අපිට ඕන කරන්නේ ඒක නෙමෙයි මට තියෙන දුක නැති කරන්න ඒ නිසා අපි කවුරු හරි දඩබීම කරගෙන මගේ එකම අපේ එකමට මේ කරන පහඳිල්ල බුදුහාමුදුර ඉස්සරහා ওই නාටකම නටන්න බෑ අපිට. මේ වෙස් බැඳිල්ල බඳින්නත් බෑ. බුදුහාමුදුර කියනවා උච්චින්ද සිනේ මත්තනෝ උසුකං සාරධිකංව පාණිනා. මේ ආත්ම සිනහස දිහට බහැලා නිලුමක් අත්දන්නේ අත්ින් කරලා නිලුම් දන්න කඩන්න ඔය කඩ විසික්තපන්. ඕක තියෙනකන් ඔබ ලෝකයට කියව කිව්ව අනේ මට හරි දුකයි කිය කිය කට උල් කර කර කතා කර කර ඉන්නවා. ආනමිනියා දන්නවා මේ අඬන්නේ ආත්ම සිනහසට කියලා. මට තේරෙන්නේ අප්පච්චි නැති වෙච්ච දවසේ. අම්මා නැති වෙච්ච දවසෙත් මෙහෙදීම කිව්වා. එතකොට මම පැවිදි වෙලා විකාර කරන්න එපා ගිහිල්ලා මල ගෙදර. විකාර කරන්න දුමුණව කොහොමද? අම්මා මරිච්චාම ඉතින් ආය විකාර වෙනවනේ. හැබැයි හොඳ වෙලාවට මෙහෙදි මට ටිකක් ඇඬුම් ගියා. ඊට පස්සේ දැක්කට පස්සේ අඬන්න නැතුව ඉන්න පුළුවන් වුණා. මෙච්චර භාවනා කරලා මෙච්චර පඬිතුකම් කතා කරන මට වෙච්ච දේ මම ඔය කියන්නේ. එතකොටත් තේරෙනවා මේ ආත්ම සිනහසෙමයි ওই ලෝකේ අල්ලන නටන. ඒක නිසා කොහොමඩක්වත් Tamange දරුවෝ වුණත් අදාගත්ත දරුවා වුණත් ඒකෙන් Tamanට ලොකු ආත්ම තෘප්තියක් ලැබිලා තියෙනවා. මේ ආත්ම තෘප්තිය ආස්මාලිකාව එහෙම කඩාන වැටුණා. නමුත් මතක තියාගන්න දරුවා ඇවිල්ලා තියෙන පණිවිඩයක් දීලා යන පණිවිඩය මොකද්ද? කරන නාටකමක් අපි නටන්නේ ආත්ම සිනියස නිසා ඒක නිසා කරුණා කරලා ඒ ආත්ම සිනියස දිහා බලන් ඔය වැහුම් ඇරලා ওই තියෙන ආලවට්ටම් අතහැරලා බලන්න. ආර ආත්ම සංසය ඒක කඩලා දාන්න නිලුම් දැක්ක කඩලා දැම්මා වගේ පැත්තකට දාන්න ඉතින් ඉවක් කියනකොට පේන්නේ බුදුහාමුදුරුවෝ අකරුණාවන්තයි වගේ. නෑ. බුදුහාමුදුරුවෝ මහා කරුණාවක් තියෙන නිසා කියන්නේ නිකම් මේ බොරු සෝබනේ ඕනේ නෑ. ඌ මලක්. එච්චරයි. උඹත් මැරෙනවා. බලකන්න බෑ. කන්දක් උඩ ඉන්න හොඳ භාවනා කරන හාමුදුරුවෝ කියලාලු කියන දේ සිද්ධ වෙනවා බොහෝම හාස්කම් තියෙනවා. භාවනා නොකරන මිනිස්සෙක් තමන්ගේ දරුවට ආශිර්වාද ගන්නව ගන්න අර ගුරුවරයා ගාවට ගියා. සෙන් මාස්ටර් කෙනෙක්. ඉලකලි ස්වාමී හාමුදුරනේ අනේ මේක දරුවට සුබපතන් දෙයි කියලා. ආ හොඳයි. ඕ තමන්ගේ තාත්තා මැරුණානේ. සීයා මැරුණානේ. ආ වාඩි වෙන්නකෝ ඊට පස්සේ කිව්වලු සියමලා සත්මලා ඊට ඔබ මරනවා ඊට පස්සේ දරුවෝ මරනවා ජර්මනුසය ගෝල යකෝ මේ සුබ බතන්න කියලා කියාට පස්සේ මීයා කමනේ මොනවද මේ කියන්නේ මේ සියමලා තාත්තමලා ඔබ මරනවා දරුවෝ මරනවා ඊට පස්සේ කිව්වා ඔබ ඇයි උඹට තේරෙන්නේ නැද්ද දැන් උඹට ඉස්සලා දරුවෝ මරනොත් ඒක මන කාලා කන්නිකමද මම කියන්නේ ඔබ මරනකොට පස්සේ දරුවෝ මරන ඔච්චරයි ලෝකේ තියෙන ඕක තමයි දුක කියන්නේ සමහරලාට උඹ ඉඳන්දි දරුවෝ මැරෙනවා. ඒක නොවේවා කියලා මම මේ ප්‍රාර්ථනා කරන උඹත් මැරෙනවා දරුවත් මැරෙනවා. ඔච්චරයි සත්‍ය. මේක වෙලා තියෙන්නේ දරුවා මැරලා කල්ලා තුන. ඒකට අම්මා වන්විඩේ ගන්න ඕනේ. දැන් මේ වැදුවම නෙවෙයිනේ මේ හැදුවමනේ. දරුවා ඇවිල්ලා තියෙන පණවිඩයක් දීලා යන මිෂන් එකට. මොකද්ද මිෂන් එක? මේ ආත්මසිනියත ගැන බලාපන්. කන්නාඩියක් ඉස්සරහට කියලා බලන්න මොකක්ද මේ අඬන්නේ කියලා. තමන්ගේ ආත්මසිනියත මමත් කියනකොට කනගාටු ඇති නැති අකරුණවන්ද කියලා ඒකට මගේ ගිහි නම කරුණාරත්න. ඒ එහෙම නෙවෙයි මේකයි සත්‍යය. ඒකේ තවත් ඇත්තක් තියෙනවා හුඟක් වෙලාට ඔක කනගාටුවට ගන්නේ කාන්තාව. කාන්තාවේ දර්ශනයස පිටිමේකේ දර්ශනයස වලට ගොඩක් වෙනස්. බොහෝම හැඟුම්බරයි. ඒ කිය ඒකට උංගක් තමන්ගේ අහස් මාලිකාව කඩලා වැටෙනවා. නමුත් කොයි කොයි විදියට හිත කරදර ගත්තත් හිත කරදර ගත්ත ධර්මවල සංසාරේ පැත්ත. මේවා ගණන් නොගෙන හිටු පැත්තට නිවන. ඒ නිසා මේ දරුවගෙන් හම්බුච්ච පණිවිඩය දෝතිම බාර ගන්න බුදුන් ඉපදුනා වගේ ඌ ආවා ඌ පණිවිඩය තියලා ගියා. දැන් මේක අමාරුයි ගිල ගන්න චිත්ත බේතක් නමුත් ගිල්ලොත් තේරෙනවා අනිකුත් ඔක්කොමත් ඒ වගේ. මේ හැරේ බ්‍රිස්බේන් ගියාට පස්සේ මහත්තයෙක් කොහොම වැඩි කතා බතා නැති වොනිසද්ද මහත්තයෙක් මට කිව්වා ස්වාමීන් වහන්සේ මගේ පුතා ගෙදරින් ගියානේ මට ඒක තේරුනේ නෑ. දෙවෙනි සැරේටත් කිව්වා. මම මොකද්ද මේකේ තේරුම් කියලා. ගෙදර ඉන්න බෑ කියලා ගෙදරින් ගියා ස්වාමීන් වහන්සේ. මම ගොම්බත් පැවිදි වෙන්නනේ ඉන්නේ. දැන් ඔබ ගියාම ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නේ? ආ එහෙමනම් සාන්ත පැවිදි වෙන්න එපාද? මම කිව්වා එහෙම කිව්වේ නෑ. ඔබ හිතපන් එතකොට මොකද වෙන්නේ කියලා. මට මන් දොස්සහයි කරන්න නෙවෙයි ඕන වෙලා තියෙන්නේ. මේ තමයි අපි එක පැත්තේ ප්‍රශ්න දිහා බලන දෙපැත්ත බලපන්. ඊට පස්සේ ආ කියනවා සංසමේ පුතා ගියා ඊට බාල දුවක් ඉන්නවා මම දන්නවා දුවත් මට කරන දේ දැන් මෙච්චරයි. ඕකෙත් කරබෙලි ඉස්සෙච්ච ගමන් පැනලා ගියා. මට දැන් පේනවායි කිව්වා දරු පෙටි උකුලේ තියාන හොරතල් කරන අම්මා කෙනෙක් මේ හොරතල් කරන්නේ මොකද්ද කියලා දුකක්. උක ලොකු වුණාට පස්සේ අම්මට තාත්තා හිතනදී කටලාලා මේක ගිය දවසේ මේ කිරි දෙන්නේ මේ තනවා වඩන්නේ දුකකට කියලා මට දැනෙච්ච මම කොහොමද කියන්නේ ස්වාමීන් වහන්සේ උකුලේ දරුවා හොයාගෙන අනේ මගේ කිරි රත්තරම් පුතේ කියලා හැදුවට ඒක අනිවාර්යයෙන්ම අම්මා හිතපු දේ කඩාගෙන යනවා. දැන් මේක නම් අනතුරක් නෙවෙයි. කොයි දේ වුණත් ඔය අපි බදා ගන්න හදන්නේ හැම එකක්ම ආභරණ කරගන්න. කිසිම ආභරණයක් බුදුහාම කියනවා නාහම් භික්කවේ ඒකම් රූප ධම්පම්බි සමරිපස්සාමි යථාබිරතං යථාරතං යථාබිරතං රූපස විපරිණාමතෝ නෝපජිත සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස. මහණෙනි මුළු ලෝකෙම මං එකම රූප ධර්මයක්වත් දකින්නේ ඒකට රුචි අබිරමණය කරන කෙනාට ඒ රූප ධර්මයේ විපරිණාමයට ගියම දුකක් නොදෙන එක. දින හරියක් දුක් දෙන්නේ අපි අබිරමණය කරන රූප වලින් තමයි. වැඩි වෙන්න වැඩි වෙන දුක වැඩි. මොකද අපි කැමති උනන්න නැතුණත් විපරිණාමය යනවනේ. ඒ නිසා මේ දරුවා දීපු පණිවිඩය පොඩ්ඩක් ගන්න බලන්න. ගත්තොත් අපිට ආධ්‍යාත්මයක් තියෙනවා. අපි බුදු බුද්ධ ශාසනයක් තියෙනවා. බුදුහාමර මේක කියලා තියෙනවා. ඒක අපිට මන්ත්‍රයක් කරගත හැකියි. මොකද ශෝක වීම තන්නේ කර කෙලෙසයකට පෝර ගැනීම. පරිදේවය කෙලෙසයකට පෝර දැමීම. ඒ වෙනුවෙන් සංවේගය පිටව ගන්න. සංවේගය කියලා කියන්නේ මේ දුක තුල තියෙන වේගය හිතට අරගෙන මාත් මැරෙනවා. මේ විදිහට මම මැරෙන්න ඉස්සලා මගේ කටයුතු කරගන්න ඕනේ. නැත්තම් මටත් කිසා ගෞතමගේ වැඩේ වෙනවා කියලා අනිවිදේ තේරුම් ගත්තොත් මම හිතනවා ඒ දරුවා ලොකු සේවයක් කරලා තියෙනවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් පසු බිහි වූ ජීවිතය පිළිබඳ සමීකරණයේ කිව් විද්‍යාඥයාගේ නම කුමක්ද? තිරුවන් සරණයි. කාල් ජුන් ජුන් කියලා තමයි කියන්නේ අපි සිංහලෙන් ජුන් කියලා කියනවා. කාල් ජුන් එයා පස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පොඩ වෙන් වෙලා ගියා. ගොඩක් කාලවට මේ හීන සංඥා යටිහිත ඒක නැත්තම් ඔය මරණය පිළිබඳව ගොඩාක් විශ්ල කිප් කෙනෙක්. කාල් ජුන් දැන් ගොඩක් කල් යල්පනපු මිනිස්සේ. නමුත් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගත්ත પરම්පරාව මානසික බටහිර මානසික විද්‍යාව පිළිබඳ પરම්පරාව ඉදිරියට ගෙනිච්ච දෙවැන්න වෙලා තියෙනවා තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දහවල් කාලයේදී පරයන්ක භාවනාවේදී අත්දකින්න ලද තත්වයන් හා එෙහිදී මතු ගැටලු ඍජුව මුල් කරගෙන ඔබ වහන්සේගේ තවස 5 සිට 6 ධර්මදේශනාව පැවැත්වීමෙන් මාත් අනුග්‍රහයක් ලැබුණා. ස්වාමින් වහන්සේ කලින් දිනයට වඩා ඉක්මනින් පරයන්කේදී සිත එකඟ වන බවක් දැනුණා. බාහිරටම දුවන සිත ශරීරයේ අභ්‍යන්තරයට ගත් විට කිසිදු අරමුණක් ඇති කරගන්නේ නැතිව බොහෝ වේලා පවත්වා ගත්තා. එවිට මහත් සෑල්ලුවක් මෙන්ම හෘද ස්පන්දනය සහ සංවේදී සංසිඳී යන ආනාපානයද දැනුණා. අර සෑහළුව සමගම බොහෝ වේලාවක් ලා කහ පාටට මිශ්‍ර සුදු පාට වර්ණ පටලයක් දිස් වී තිබුණා. ශුන්‍ය හිස් බව දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සවස ධර්ම දේශනාවේදී මේ தත්වයේම නිවීම බව ඔබ වහන්සේ සඳහන් කළා. ඒ අනුව මේ தත්වයේම මා ඉදිරියටත් පවත්වාගෙන යාම පමණද කළ යුත්තේ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පිළිබඳ අතිශය කෘතඥශීලී වෙමි. නිර්වන් සරණයි. ඇත්තටම ඊගාව දවසේ ආයෝක ඊද කියන්නත් බෑ. නමුත් ආවොත් අනුග්‍රහ කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩාක් වැඩ යනවා. ඒ වැඩ එකක්වත් වෙන්නේ මේකට බය වුණොත්. මේක සැක කරොත්. මේකට සාදරුනේ නැත්තම්. ඒ නිසා මේක එන වෙලාවේදී ඕන තරම් මේකට බය වෙලා පාළුයි කියලා කාලකන්ණී කියලා කම්මැලි කියලා නීරසයි කියලා දාලා අතාරින්න පුළුවන්. ඒක තමයි මේක සංසාරික කරේ. දැන් යන්තම් යන්තම් අපි මේක තීරුම් අරගෙන මේක හොඳ දෙයක්, මේක විවේකයක්, මේක විස්රාමයක්, මේක ශූන්‍ය භාවයක්, මේක ගෙවන් කිරීමක් කියලා දැනගත්තට පස්සේ අර ගෙටේන මිනිහට උණු වතුරක් කරවක් කර හිටපු මිනිහයාට ගෙට ගන්නවනේ අපි. ඊට පස්සේ සම්පූර්ණයෙන් අමුත්තගේ ප්‍රතිචාර වෙනස් වෙනවා. ඊට පස්සේ ආ දන්නවා දුකක් සැපක් කරගන්න හැටි. කනගාටුවක් ප්‍රමෝදයක් කරගන්න හැටි. නොදකින් කියපු දෙයක් කකුල් හොදලා ගෙට ගන්න හැටි. ගත්ත ගමන් සම්පූර්ණ වෙනස්. අපි මෙතෙක් කල් කෙරුවේ සත්‍යයට පයින් යවුවා. සත්‍යට උණු වතුරක් කෙරුවා. ඵලයන් පස්සේ වෙන දැන් ඉන්න එපා කියලා අපි ප්‍රතික්ෂේප කරා. දැන් ඉස්සරහදී කරන්න දෙන්නේ මරණ මරිච්චාවයි. පිස්සෝ නම් පිස්සෝ ඉච්චව එන ඕන මලහමතුකට එන්න දෙන්න අක්කත් එන්නේ නැහැ ගෙට එන්නේ එතකොට හොඳ දෙයක් විතරයි. එනිසා ඒ ආකල්පේ වෙනස් වීම මේ එන ශූන්‍යතාවය කියලා දක්වන ආකල්ප වෙනස් වීම කියලා කියන්නේ අපේ පෞරුෂත්වය වෙනස් වීම. අපේ රුචිය තිබුණේ දේවල් වලට ප්‍රිය කරන දැන් අද්‍රව්‍යයට ප්‍රිය කරන්න පටන් ගන්නවා. අද්‍රව්‍ය එනකොට අපි ඌණියමක් කියලා බාර ගන්නෑ. කාලකන්නිකමක් කියලා බාර ගන්නෑ. කෙලෙස් වලින් හිස්තනක් ප්‍රතිපදායේ දියුණුවක් මට මේක දැරුවයි කියලා පිළිගත්තයි කියලා මට වෙන්න හානියක් නැහැ. කාගෙන්වත් මට අහන්න දෙයක්වත් නැහැ. ඇහුවට මේකට උත්තර දෙන්න මෙලෝ මිනිහෙක් නැහැ. ඔක්කොමලා ඉන්නේ කඩා වඩා ගන්න જાතිය. මම දීලා දාන. මේ ආකල්ප එනවත් එක්කම ඒ ආකල්ප වෙනස ඇතිවීමත් එක්කම පුදුමාකාර විදිය තමන්ට හැල්ලුවක් සහැල්ලු ගතියක් එනවා. හැබැයි වටපිට ඉන්න කට්ටිය ඔච්චම් කරනවා. මොකද වටපිට කට්ටියට ඕන කරලා තියෙන රැස් කිරීමයි ගොඩ ගැහිීමයි. ඉතින් ඒක එතකොට ඒගොල්ලෝ කියාවි ඕම කරලා නම් ජීවත් වෙන්න හම්බ වෙන්නේ මේ යමක්මක් හම්බ කරන්න ඕනේ, උපයන්න ඕනේ කියලා. ඒකට කරන්න තියෙන අර ශූන්‍යතාවේදී යම් ආකාරයෙන් බැලුවද ඒ විදිහටම අසල්වැසියන් දිහත් බලන්න. නෑදෑයි දිහත් බලන්න නොදකින් නොපතන් නොදොමකින් කියලා උන් සේරම තැලා දාපුවාම කිසිම කරදරයක් නැහැ. නෑදෑයි අතහැරියයි කියලා මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. නෑ බෑ දෙක නැති වෙනවා. ඉච්චරයි වෙන්නේ. නෑද ඔය ඉන්නේ නෑද කියන්නේ නෑ බෑ කියන જાතිය. මොනවා කරන්න ගියත් නෑ කියන. මොනවා කරන්න ගියත් බෑ කියන. උන් නැති කොහොඳද? නැති තරමට හොඳයි. ඒ තමන්ගේ කොන්ද පාන්නේ නැති නන්න පන්දරත් ඇයි නෑද ඇඟෙලිලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. නිසා කවුද දන්නේ මේ ඇයෝ නෑද ඇයෝ. ආශ්‍රය කරන හරියක් අපි ආශ්‍රය කරන්නේ ඔය මොනවා හරි කටගැස්මකට අත ආශිකට ආශ්‍රය කරන අය තමයි. ශූන්‍යතාවය ආශ්‍රය කරන්න කියනවා මේ සීරටම අපි එපා වෙනවා. ඒ වැඩ නැහැ මේ මිනිස්සු පුළුවන් තරම් මේ. දීලා දාන අල්ලන්නේ නැති මිනිහනේ. ඒකට හැලෙන හරියක් අසත්පුරුෂය හැලෙනවා. ලං වෙන හරියක් සත්පුරුෂය ලං වෙනවා. සත් ධර්මයේ තේරෙනවා අසත් ධර්මයේ දුරවන් වෙනවා. හිමීට වෙන්නයි. ලේසි නෑ. මේක එක්කෙනෙක්වත් අත්දැකපු නැති එකක් නෙමෙයි. ඒත් අත්දැක්කට මේකට ද්වේෂ කර කර මේකට අකුළු හෙලාගෙන මේක වැරද්දක් කියලා හිතාන ආපු මිනිස්සයා ඒක વિશે මංගල වශයෙන් භද්‍ර වශයෙන් සුභ වශයෙන් බලන්න ඉගෙන ගත්තට පස්සේ එනිසා මෙතෙක් වැඩගත්තේ නැති අටිහිත ඉති අතගාප නැති පැත්තක් පුදුම පිබිදීලක් පිබිදෙනවා. මැරිලා උපන්නා වගේ. සම්පූර්ණ තිරියන් වෙනවා. සම්පූර්ණ ලෝකේ දිහා අලුත් ක්‍රමයකට බලන්න පටන් අර ගන්නවා. ඒක නැතුව මැරිලා ගියොත් අපරාධයි. sorry අනුස්සක මොකොත් හම්බෙලා ඒ ටික බලන්නේ නැතුව මැරලා ගියොත් බුදුන්සේ නොකිය කියනවා තිරිසංහා සමානයි කියලා මරන. මිනිසෙකුට විතරයි මේක අත්දකින්න පුළුවන්. එන්නේ මේ හිචුවක්කාර දැක්ම මේ සම්ප්‍රදාන කුල නොවන දැක්ම. එහෙමනම් මනසකම අත්දැක වෙනවා. නැත්තම් තිරිසනුගේ වෙනසක් නැහැ. ඒ නිසා ඉන්න ටිකේදී හයිය ඇති තියෙන ටිකේදී ඒ විප්ලවීය දර්ශනය නැති බව ඉස්කිරීම අස්කිරීම පිළිබඳව පුරුදු වෙන්න පටන් අරගත්තොත් පුදුම සාන්තියක් තියෙනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩාගෙන යන විට හුස්ම සියුම් තත්ත්වයට පත් වූාට පසුව ශරීරේ පුරාම නලියන තත්ත්වයක් වැටහෙනවා. ඒ වගේම හෘද වස්තුවද වේගයෙන් ස්පන්දනය වන ආකාරය වැටහෙනවා. මේ අවස්ථාවේ අවස්ථාවල් වලදී ඒ දැනෙන වැටහෙන දේවල් දිහා බලාගෙන සිටිනවා. නැවත ටික වේලාවකින් හුස්ම රැල්ලට සිත යොමු වෙනවා. ඒ දැනෙන දේවල් දෙස බලා සිටීම සුදුසු දෙයක්දයි පහදා දෙන්න. නිර්වාණ සරණයි. ওই දැනෙන දේවල් දේවල් කියන්න වටිනවද කියලා තරම් සැකයි. මොකද මේ වෙලාවේදී ඒ හිස්තැනකට ගිහිල්ලා නැත්නම් ආනපන සංසිඳුණාට පස්සේ දැනෙන කිසි දෙයකට නමක් දෙන්න බෑ. දැනෙන කිසි දෙයකට නිමිත්තක් ගන්න බෑ. දැනෙන කිසි දෙයක් කාටවත් මෙන්න මේක දැක්කා කියලා කියන්නත් බෑ. ඔය කම්පන චංචල වගේක්, කූඹි දුණා වගේ, උණුසුම් සිසිල් ගති වගේක් දැනෙනවා. ඉතින් ඒකත් එක්ක ඉන්නවනම් විශේෂ මේකට වෛර නොකර ඒකට ප්‍රතික්ෂේප නොකර ඒ දේවල් බලයින කිසිම චිත්තක්ෂණයක මොනම රාගයක්වත් පහළ වෙන්නේ නැහැ. ඔන්න විරාගය පහළ වෙයි. කිසිම ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. මොකද ද්වේෂ කරයි කියලා ඔය යන්නේ අවුව කොහොමඩක්වත් ලෝකේ තියෙන භාවය. අනිත් මේක දන්නවා මේකට අවදිභාවය නිසා මෝහයකුත් නැහැ. එතකොට තේරෙනවා කෙලෙස් නැහැ. මේක පුළුවන් තරම් වෙලා පවත්වන එක තමයි සත්පුරුෂ ගතිය. නැත්නම් අස් කරන වැඩපිළිවෙල, හිස් කරන වැඩපිළිවෙල, ගෙවම් කරන වැඩපිළිවෙල නංවනම් කියන්න ඕන කමක් නැහැ. නංවනම් කියන්නත් බෑ. ඒ නිසා ඒ සඳහා යොදන දැනුමට තමයි සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ හැකිතාක් දුරට බලන්න ජීවිතේ සෑහෙන වෙලාවක් දවසේ සෑහෙන වෙලාවක් මේ වගේ ගිවන් වෙන වැඩ පිළිවෙල ක්ෂය වෙන වැඩ පිළිවෙලට යන්න පුළුවන් නම් නබෝ කලකින් මේ පීඩිත ජනතාව අතර පීඩාවක් නැතුව ජීවත් වෙන හැටි තියෙනවා. අසහනෙන් ජීවත් වෙන ජනතාව අතර සහනෙන් අසහනෙන් තොරව ජීවත් වෙන්න පටන් අර ගන්නවා. පොඩියෙන් පටන් අර ගන්න කරනකොට පහු වෙනකොට තමන්ගේ අසහනය දුරු වීම හරහා මෙලවදීම ආනිසංස විඳින්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේ ආනාපානයේදී පැයකට වඩා වැඩි කාලයක් කිසිම සැලවීමක් නැතිව සිටිය හැක. ඉතා ඉක්මනින් සිත සමාධිගත වේ. බාහිරයේ කොතරම් ශබ්ද ඇසුණත් ඒ ශබ්ද බෑග්ග්‍රවුන්ඩ් වශයෙන් තබාගෙන නොකඩවා ආනාපානයේ සිත යෙදුවේ හැක. ශබ්ද වලට වෙනදා මෙන් දේශක් ඇති නොවේ. මෙසේ භාවනා කරද්දී මම මීටර් 6ක් පමණ ඉතා උස්සී ඇති බවක් හැඟේ. මෙවිට මෝනහා බෙල්ල ප්‍රදේශයට අවධානය යොමු කර මගේ ප්‍රകൃති උසට නැවත සිත යෙදීමට උත්සාහ කරමි. නමුත් මේ වන විට ශරීරයේ කිසිම දෙයක් නොදැනේ. කිසිදු වේදනාවක්වත් කොපමණ වෙලා ගතවද දැනෙන්නේ නැත. මා මේ භාවනාවෙන් සිටින්නේ කවුරු හෝ දානෙට සමාවෙන්න මා මේ භාවනාවෙන් නැගිටින්නේ කවුරුන් හෝ දානෙට හෝ ඔබ වහන්සේගේ දේශනයකට යාමට කතා කළ විට පමණි. මේ தත්ත්වය මට අවුරුදු ගණනක් තිස්සේ වරින් වර අත්දැකීමේ වහන්සේගේ උපදේශනය බලාපොරොත්තු වෙමි. වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මේකට අනුග්‍රහ කරන්න තමන්ට ඒ වෙලාවේ තේරෙන්න ඕනේ ඒ ඇතුලේ ඉන්නකොට මේ තුල රැස්කිරීමක් නැහැ රාගේ ద్వේෂේ මෝහේ දැන් තණ්හාමාන දිට්ඨිය වල ඒවා අඩුවීමෙන් අයින් කිරීමෙන් ඇති වෙන සැහැල්ලුව එතන එතන බුද්ධ විඳින්න පුළුවන් නම් ආට තීරණ පටන් අර ගන්නවා රැස් වුණොත් රැස් වෙන්නේ කෙලෙස් උපදින තාක් උපදින කෙලෙස් එනිසා හිත යම් ආකාරයකට ඒ කෙලෙස් ප්‍රවාහයෙන් මුදවලා චිත්තක්ෂණයක් හරි ගොඩ දා ගන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් අපිට කරණ තියෙන එක චිත්තක්ෂණයක් පුළුවන් නම් 2 3 4 වැඩි කරගෙන අනේකයි. ඒ බුරුමජී ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ලොකු ස්වාමීන් වහන්සේත් මතක් කරා එහෙම Tamande ඒ විලාට විවිකයට හම්බුනාට පස්සේ බත් කණ්ඩ වරෙන් කියලා කතා කරුවත් අලි කරදරයක් වෙයි. වැඩක් නැහැ. එතකොට කියලා තියෙන්න ඕනේ එතන ඉන්න කෙනෙකුට මම භාවනා කරන වෙලාවේදී මට ආහාර වේල වැරදුනාට කමන්නේ මට මේකට ඉන්න දෙන්න මම මේ කාර්යසටහන කැඩීමක් නෙමෙයි කරන්නේ මට අනුකම්පා කරන්න කියලා එතන ඉන්න ආරච්චි මහත්තයෙකුට මුලාදෑනියෙකුට කියන්න කියලා. කියලා දිගට භාවනා කරා. දැන් හැමදාම මේක හිතින්නේ අහුවෙච්ච වෙලාවේදී මම එක දවසක් කියනකොට ලොකු සංසය මට කිව්වේ බුදුහාමුදුර ළඟට ආවත් නැගිටින්න බෑ. ඒක ඔය කෙලෙස් නැති චිත්තක්ෂණේ මේ දන්න බුදුහමරණට වැඩිය හොඳයි. ඒ තමන්ගේ හිතනේ. ඒක සඳහා කැම වේලයකට බාල්දු කරන්න එපා. පුළුවන් නම් බලන්න දිගට එහෙම ගත කරන්න. හැබැයි කාටද කියලා තියන්න ඕනේ. ඒගොල්ලෝ යුතුයකම් ඉෂ්ට කරනවනේ. ඇවිල්ලා අත තියලා කතා කරනවනේ කාණ්ඩ යන්න බොණ්ඩ යන්න දෙන්නේ කියලා. ඒකෝට කියලා තියෙනවා මට මේ වගේ වෙලාවට භාවනා හරි ගියොත් මා ගැන හොයන්න යන්න එපා. මට මේ මේ ඉන්න දෙන්න කියලා. මදුරුවා ගෙදරින් එනකොට මැදිරිට ඥානසතර කියලා එනවලු සටස් ගාලා හද්දයක් આવත් රැට කැම තියන්න එපයි කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඌට මේ භාවනා කරනකොට බැරිද මේ දවල්ට කැමමට ඕනේ නැහැ කියන්නේ. දෙකක් තුනක් නැතුව නිකන් එන මැරෙන්නේ. ඒක ප්‍රශ්න තියෙන්නේ මැරෙන්නේ නැති එක නෙමෙයි තියෙන්නේ අල්ලපු ගෙද ළඟ ඉන්න කට්ටිය මැරෙන්න ආදින. ඒ නිසා ඒගොල්ලෝ මතක් කරලා තියන්න ඕනේ මට මෙහෙම වුණොත් මම නැගිටින්නේ නැහැ. ඒක විරුද්ධ පෑමක් නෙවෙයි මට අනුකම්පා කරන්න. ඒකල පුළුවන් තරම් ඉඳලා ඒ නික්ලේශී තත්වයක් නම් තියෙන්නේ ඒ දිගට යන්න දෙන්න. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ ආහාර ගොඩක් අරගන්නට වැඩිය ලේසි. බොහෝම මේ සමාහිත තත්ත්වයක් එක්ක ජීවත් වෙනවා. ඒක පුරුදු කරන්න මේ පුරු කරලා දෙන්න ඕනේ. හිතට ආහාර ලැබෙනවා නම්, ගතට ආහාර නැති වුණත් ඒ කටයුතු කරන්න යන්න පුළුවන් වරින් වර වරින් වර මේ වගේ දේවල් කරලා හිතට ධෛර්යය දෙන්න ඕන. নমස්කාර වේවා ගෞණීය ස්වාමින් වහන්සේ මම වන්දනා කරන විට ඇස් දෙක පියාගෙන එතන සිත යොමු කර වන්දනා කරන විට නිදිමතක් වගේ එනවා. ඒ වෙලාවට වන්දනා කරන්න හිත දෙන්නේ නැහැ. භාවනාවේ ඉන්න හිතෙනවා. එතන හිත ගොඩාක් වෙලා භාවනාවේ ඉන්නවා. වේදනාවක් කැක්කුම් නැතිව සෑහෙන වෙලා එක ඉරව්වේ ඉන්නවා. මේ ඉන්න විටත් එක එක එලි පේනවා. මත් සමාධි වේලාද කියලා හිතෙනවා. වන්දනා කිරීම පසක දමා භාවනා කිරීම නරකක්ද? මේ විදිහට වෙන්නේ ඇයි කියලා දැනගැනීමට කැමතියි. හොඳක්ද නරකක්ද දැනගැනීමට කැමතියි. දැන් අරකෙදී තියෙන බුදු ගුණ සජ්ජායනාවක් මේකේ තියෙන බුදු ගුණ වැඩිවීමක්. තමම බුදු වෙන්න හදනා වගේ භාවනාව වන්දනාවේදී තියෙන බුදුරජාණන්සේගේ ගුණ අසීමිත ගුණ සත්‍යයනා කිරීමක්. ඉතින් මේ සත්‍යයනාට වැඩි වටිනවා ඒ ගුණ වඩන එක. Tamanට හම්බෙච්ච වෙලා ඒ නිසා වන්දනාව අයින් කරන්න එපා. වන්දනාව කරන්න. මොකද මේ වන්දනාව වෙලාවේ Tamanට සතියක් සමාධියක් වැඩෙනවා නම් ඒ පරිසරය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ පරිසරයට යනකොට ඉබේම සමාධිගත වෙනවා. ඊට පස්සේ වන්දන නොවුනත් ඒක කරත හැකි සමහර විටක ඒ ગાත කියද්දිම ওই ಗುಣ දබන්න පුළුවන්. ඒ ඒ සජ්ජහනා කරන ගමන්ම හිත gedera ගියා වගේ විවේක වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් වන්දනාවේදී ලැබෙන කුසලතාව වලට වැඩිය කුසලතාවයක් සිද්ධ වෙනවා භාවනාවේ. ඒ නිසා හොඳයි, සාන්දනාව හොඳයි, භාවනාව වඩා හොඳ දෙයක්. ඒකට වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ ප්‍රතික්ෂේප කරලා වඩා හොඳට යනවායි කියන එක වැඩිම ලාභ ලැබෙන ව්‍යාපාරේ වැඩියෙන් ආයෝජනය කරනවා කියන බලා. මේකෙන් අදහස් කරන්නේ වන්දනා කරන අයට බණිනවා වන්දනාව හොඳ නෑ කියලා පහත් කරනවා කියලා. නමුත් තමයි තේරෙනවා නම් ඒ වෙලාවේ භාවනා සිද්ධ වෙන කියලා අනිවාර්යයෙන්ම වඩා හොඳට ඡන්ද දෙන්න කියලා කියනවා. ධම්මේ ස්වාමීන් වහන්සේ මෙවර ඉතා ඉතා අලුයම සක්මන වලදී මට වැටහුණා මගේ ශරීරයේ මට කන්ට්‍රෝල් නැති බව ඉදිරියට තල්ලු කරනවාත් මෙන්ම ඉදිරියට ඇදෙනවාත් දැනුණා. නැවත හැරෙන විට ශරීරයේ සෙලවීම දැනුණා. මගේ ශරීරය මම විසින් ඇවිදීම, හැරීම ආදී ඉරියව් පාලනය කරන්නේ යයි ඊට පෙර මම හිතා ගියා. නමුත් එසේ නැති බව මට අද වැටහුණා. තවද පතුල් දෙක නිවසක අතිවාරමසේ ශරීරයේ අතිවාරමයයි දැනුණා. දැන් මට සපත්තු නැතුව බොහෝ තැන්වල හා බොහෝ වේලාවල් ඇවිදීමද පහසුයි. ප්‍රියයි. සක්මනද රුචි. පුරා කාලසිත භාවනා කර ඇති මා ආනාපානයට බොහෝ ප්‍රිය කළා. නමුත් සක්මන ඉගෙන ගත්තාට පසු ආනාපානයට එතරම් කැමැත්තක් නැහැ. මධ්‍යන්තයේ යෙදී සිටියද මගේ සිත නිතර ඉල්ලන්නේ සක්මනයි. සක්මනේ යෙදී සිටීමේදී තවදුරටත් ඇවිදිය නොහැකි ලෙස හේතු විට පමණයි මා පරයන්කට එන්නේ. මේ විස්තර කළ ආකාරයට පළවෙනි ප්‍රශ්නේ සක්මනේදී දැනෙන අත්දැකීම් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් බලාපොරොත්තු වෙමි. දෙවැනි ප්‍රශ්නේ දැන් ආනාපානයට ඇති රුචිය සක්මන් භාවනාවට හැරවී තිබීම සුදුසු තත්ත්වයක්ද? ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ සහ නිර්වාණ සම්පත් ලැබේවා. සක්මනේ පරියන්කේ නිකන් සංසන්දනය කළොත් සක්මන වීර්යයට බරයි සමාධිය පරියන්කේ ලැබෙනවා. ඒ වගේම නිදිමත වගේ දේවල් වලට පරියන්කය හොඳ නැහැ. සක්මන හොඳයි. සක්මන් කරනවා නිදිමත කඩලා යනවා. මුගක් වෙලාවට වෙන්නේ පරියන්ක විතරක් කරලා සක්මන් නොකරපු එකනට සක්මන් කරලා ඒකේ ආනිසංස දැනෙන්න පටන් ගත්තාම බොහොම ප්‍රේමයක් හටගන්නවා. නමුත් හොඳම දේ තමයි සක්මනා පරියන්කය සමබර වෙන්න ඕනේ. හැබැයි පරියන්ක සක්මන ඉස්සර වෙන්න ඕනේ. ඊගාට පරියන්කේ ඉන්න ඕනේ. මේ දෙක සක්මනා පරියන්කයි මතක් කරන්නේ පත්කණ්ඩ ඉසලා අත හොදනවා වගේ. අතේදීම සක්මන වගේ ඊට පස්සේ අතෝරලා බත් කරනවා වගේ පරියන්කය නැත්නම් ක්‍රීඩා කරන අය ඉසල පිටි වටේ දුවලා ඇඟ රත් කර ගන්නවා රත් කරුවට පස්සේ තමයි ඉසව්වට යන්නේ ඒ වගේ ඇඟ රත් කරන වෝමින් අප් එක තමයි සක්මන නැත්නම් කාලයක් නතර කර තිබුණු වාහනයක් පාට දාන්න ඉස්සලා එන්ජින් එක ස්ටාර්ට් කරලා ගමන ඉක්මනට යන්නේ ටිකක් කරලා එන්ජින් එක රත් වෙන්නලා එන්ජින් එකෙම බැටරිය චාර්ජ් වෙන්න ඇරලා තමයි වාහනේට දාන්නේ මොකද හුඟක් කල් <coughs> නතර වෙලා තිබුණ නිසා. ඒ වගේ තමයි හැම වෙලාවෙදීම අපි පරියන්කට යන්න ඉස්සෙල්ලා එන්ජින් එක රත් කරගන්න ඕනේ. බැටරිය charge කරගන්න ඕනේ. ඒ වගේ සක්මන් කරන්න. මේ තියෙන්නේ අසීමිත ප්‍රේමයක් කැමැත්තක් පහළ වෙච්ච එකක්. හොඳම දේ තමයි සක්මන්ට සමාන කාලයක් පරියන්කට දාන්න. එතකොට වීර්ය සහ සමාධිය අතර සම්බරකාවයක් එනවා. මේ ජීවිතේ ලස්සන තියෙන්නේ ජීවිතේ සුන්දරත්වයේ තියෙන පදමේ. ඔල සම්බුරක රසයේ ඉන්නේ පදමාවට පස්සේ. ඒට වැඩි මොනවා දැම්මත් රස වෙන්නේ ඒ පදම ගන්න අත්ගුණේ තියෙනවා. යොදලා යොදලා දැනගෙන අත්ගුණේ ගත්ත පස්සේ තේරෙයි වරින් වර මේ වගේ සක්මන්ට ආස වෙලා වෙලාවල් හරියන්කට ආස වෙන වෙලාවල් ඉන්නවා. නමුත් දෙක සමබර කිරීමේ ඒකට කියන ඒක රස කිරීමේ තදුපක විරිය වාහනතා එහෙම නැත්නම් භාවනා කරගෙන යනකොට වැඩෙන මේ ಗುಣධර්ම සමබර කිරීමෙන් තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයේ සුන්දරත්වය, సౌందර්යය හොයාගන්නේ. අසමබර වුණොත් අංශභාගකාරයක් වගේ. මේ ලොකු වීර්යයට ආසාවක්, ලොකු සක්මන්ට ආසාවක් උපදේශය කියන්නේ දෙක සම්බර කරන්න කියන එක. මේ තොරතුරු ටික හොඳයි. සක්මන් නොකරපු නිසායි මෙච්චර ප්‍රේමයක් ඇවිල්ලා තියෙන්නේ. සක්මන් පිළිබඳ තොරතුරුත් හොඳයි. එනම දීර්ඝ කාලින වශයෙන් දෙක සම්බර කරන්න කියලා කියනවා. ගල්ලේ ස්වාමීන් වහන්සේ මම මෙතෙක්කල් ආනාපාන සති භාවනාව වැඩුණි. උස්මරෙල්ල නොදෙනී කය ආසේ පාවෙන්නක් මෙන් එක වේලාවක් දැන් විට නැවත සමාධියට පැමිණ සිතට ප්‍රීතියක් ඇති වේ. ඉතේ සෑල්වක් දැනේ. ඉන්පසු මම කලියුත් එක් වන්තේ කාර්නික පහදා දෙන තෙක්වා. නිර්වන් සරණයි. ඉතින් ලැබිච්ච ප්‍රීතිය නැති කරගන්න මොනවා හරි කරන්න ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. අමාරුවේ ලබාගත ප්‍රීතිය ආයෙ ටිකක් අක්ක කරගන්න එකයි තියෙන්නේ. ඒ නිසා ප්‍රීතිය හොඳ නැත්නම් තමයි යහන්න ඕන කරන්නේ. ප්‍රීතිය හොඳ නම් ප්‍රීතිය වඩන්න. ප්‍රීතිය හොඳ නැත්නම් ඈදිදියට පොරදි ටිකක් දාගන්න එකයි තියෙන්නේ. ඕදෝද මඩේ දානකොට ප්‍රීතිය නැතිලා යනවා. ඒක නිසා ඒ ප්‍රීතිය පිළිබඳව Tamanට දැනෙන අදහස බලන්න. මේක හොඳ නැහැ. ධාර්මිකයිනේ සාධාරණේ ලැබලා තියෙන්නේ ප්‍රතිපදා වෙන්නේ ආ එහෙනම් කරන්න. වීජය හොඳ නැත්නම් කලවල කලවම් කරන්න. වෙන දෙයකට දාන්න. ඒ නිසා ඉදිරිපත් වෙන දෙයට ගමන් දක්වන ආකල්පය අනුව තමයි අපි ඒ දෙයෙන් ඒක ආනිසංසයන්ද නරක දෙයක්ද කියලා දන්නේ. අහගෙන ඉන්න එකනට තේරෙන්නේ නැහැ ඒක. ඒ ප්‍රීතිය පහළ වීම මත්පැන් බීලා සතුන් මරලා හොරකම් කරලා කාමීත්‍යාචාරය හරහා ගන්නවනම් ඒක අසාධාරණයි. අධාර්මිකයි. මේ ලැබෙන ප්‍රීතියම දුස්චරිත වලින් නෙවෙයි ලැබිලා තියෙන්නේ. එහෙමනම් කාටවත් හානියක් නැත්තම් මේ දුක්ඛිත ජීවිතයට අවශ්‍ය ටිකක් ඒ ප්‍රීතිය ඒක සමවර වෙන්න අයින් ඒක ලැබෙන වෙලාවදී බෝ කරගන්න පුළුවන් තරම්. හැබැයි ඒකට කෑදර වෙන්නේ නැතුව. මේ ප්‍රීතිය බව දන්නවා ප්‍රීතියේ ලෝල් ගතියක් තේරෙනවා ඇලි බැඳි ඇලි බැඳි ගන්න ගතියක් තියෙනවා ඒ දැනගෙන ඒකට ඇලි බැඳි ගන්න නැතුව වඩන්න පුළුවන් නම් ජීවිතයට අවශ්‍ය කරන මේ බැටරිය charge වෙනා වගේ අවශ්‍ය කරන්නා වූ ඉදිරියට යන්න තියෙන උනන්දුව මේක නිසා වැඩි වෙනවා. ඒක පුළුවන් හම්බෙච්ච වෙලාවක වඩා ගන්න. හැබැයි ඒකට දාස නොවි. ඒකට යැචි නොවි. පීචි පිළිඳ බයක් එනවනම් විතරක් ඒක පොඩ්ඩක් හලාපලා දාන්න. ගරු ස්වාමීන් වහන්සේ දිව කලක සිට තුරටි වේදනාවකින් පෙළෙන අයෙක් වී සක්මණේ වැඩි වේලාවක් ගත කළත් පරයන්කේ වැඩි වේලාවක් ගත කළත් මෙම වේදනාව දරුණු ලෙස මතුවේ. එම වේදනාවන් නිසා සතිය අරමුණෙන් බැහැරව යයි. එවිට අසහායති උපදේශ පරිදි මේ වේදනාව මම නොවේ, මගේ නොවේ ආදි වශයෙන් මෙනෙහි කරමි. එවිට එම වේදනාව ආබාධයේ පවතින තැනින් සිත වෙතට මාරු වෙන බව දැනේ. එහෙත් සිත ගැඹුරු ලෙස සතියෙන් පිටවගත් විට එම වේදනාව බලපාන්නේ නැත. මේ සම්බන්ධයෙන් නිදිය හැකි ආකාරයක් සඳහා සක්මන හා පරයන්කය අතුවා ගන්න ආකාරය සඳහා උපදෙස් පතමි. මේකදී කියලා තියෙන විදිහට වේදනාව වෙනකොට සතිය කැඩෙනවයි කියලා තියෙනවා. කවදාකවත් වෙන්නේ නැහැ. වේදනාව එනකොට සතිය වැඩෙනවා. පිට යන්නේව නැහැ හිත. ඵලයන් කිව්වත් යන්නේ ඒ නිසා වේදනාව වෙනකොට සතිය කැඩෙනවයි කියලා කියනවනේ ඒක හොඳට නිරීක්ෂණය කළ කරපු එකක් නෙවෙයි. එහෙමනම් කායන පසනාවට පස්සේ වේදනාවට පසනාව කියන්න බෑ සරුවචන් වහන්සේ. ඒ නිසා මතක තියාගන්න වේදනාව ආවයි කියලා කියන්නේ ඵලයන් කිව්වත් පිට යන්නේ හිත. නිසා වේදනාව නිසා සත්‍ය වැඩෙන එක නෙවෙයි, කැඩෙන එක නෙවෙයි තියෙන්නේ. මේ භාවනා කරනකොට වේදනාව නොආයුතුයි කියලා අපේ මෝඩ මතයක් තියෙනවා. එහෙම නෙවෙයි වෙන්නේ. තියෙන වේදනාව උද්දීපන වෙනවා. වඩා ප්‍රනීත වෙනවා. ඒකට ලෑස්තිලා ගියොත් මේ වේදනාව විචර ප්‍රසද්දව දැනෙන්නේ හිත හොඳට මේකට ප්‍රණීත වෙච්ච නිසායි වේදනාවල වෙනසක් නෙවෙයි තියෙන්නේ ඒක දිහා ප්‍රණීත වෙච්ච ඉඳුරංගයෙන් බලන නිසා සතියෙන් බලන නිසායි කියලා වේදනාව දිහා බැලුවොත් මේ ප්‍රකාශය අයින් කරાવી වේදනාව පැමිණීම නිසා සතිය කරනවායි කියන එක අත්‍යවශ්‍ය අනිවාර්ය අංගයක් නෙවෙයි ඒකේ අනිත් පැත්තයි බොහෝ විට සිද්ධ වෙන්නේ වේදනාව වෙනකොට සතිය වැඩෙනවා ඉතින් ඒ ඒක ඒතර කායන වසනාද වේදනාන වසනාට මාරු වීමක්. ඒ නිසා ඒකට පිළියම් හොයන්න යන්න එපා. මේක භාවනාවේ දියුණුවක්. වෙනද නොදැනිච්ච නොදැකිච්ච පුංචි දේවල් කන්නඩියක් දාලා බලනකොට සියුම් දේවල් පේනවා. එනනම් සුදු වුණු ගාපු පිටියක ලැපයක් වටනොත් හොඳට පේනවා. මඩ ගෑවිච්ච පිටියක මඩ වෙනකොට ගෑවෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒ මේ හිතේ ඉදිරියට යනකොට කය ගැන රූප කය විතරක් නෙවෙයි වේදනා කය නාමකය පිළිබඳව ගොඩාක් විස්තර දන්නවා. ඒක සතිය කැඩීමක් නෙවෙයි. ඒකාන්තෙම සතිය වැඩිවීමක්. ඒක අමතරව. ඊට අමතරව අටුවාචාර්යන් වහන්සේලා පෙන්වනවා භාවනාදී වේදනාව වැඩෙනවා. ඒක කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ. භාවනාවේ වැඩෙන වේදනාව වෙනතට වැඩිය ප්‍රකටයි. වෙනතට බොහොම විස්තර කියන්න පුළුවන්. නමුත් දරා ගන්න බැරි වෙන්නේ නැහැ. ඒක උදාහරණයකට කියන්නේ වට්ටක්ක වැලක විශාල ගෙඩි හැදෙනවා. නමුත් කවදාකවත් වැලට දරන්න බැරි ගෙඩි හැදෙන්නේ නැහැ වට්ටක්ක වැල. වට්ටක්ක වැල ගෙඩි හැදෙනවා. ගෙඩි වට්ටක්ක වැලේ එළියට තමයි ගෙඩි හැදෙන්නේ. නිසා අපිට මේ ජීවිතේ කවදාකවත් නොදැරිය හැකි වේදනාවක් නැහැ. බය තියෙන්නේ ඇයි මේ භාවනා කරන මට වේදනায় ඉන්නේ කියලා. එහෙමනම් හිත වැදගත්. අන්තික මේ වේදනায়නකොට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ තන්නේ ද්වේෂය. ඒ උපදිස් නැහැ පොත්වල. නැද්දකින් නොපතන් නොදෝමකින් කියන වේදනාව වෙනවා. සැප වේදනට අනින්ද එපා යන්න කියලා බාර ගන්නවා. ඌව ඕ භාවනා උපදේශ නෙමෙයි මේ තමන් හදාගත්ත දේවල් කණ්ඩ ඕනවට. වේදනාවට මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මය කියලා හරියන්නේ නැහැ. දැන් වේදනාව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට මට පෙළෙනවා, මේ විදිහට තවනවා, මේ විදිහට දවනවා. මෙන්න වේදනාවේ ප්‍රകൃතිය. මෙන්න වේදනාවේ ස්වභාව ලක්ෂණ කියලා එක දිහා බැලුවොත් වෙන්දටි පොඩ්ඩක් එක චිත්තක්ෂණයක් ඒක ජය ගන්න. ඒක වේදනාව තල්ලු කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ යට තියෙන ද්වේෂය. යට තියෙන ද්වේෂ අනුසය. ඒක තියෙන තාක්කල් කවදාකවත් වේදනාව දිහා බලන්න බෑ. බැලුවට පේන්නේ නෑ. පේන්නේ අර ද්වේෂ අනුසයෙන් මායාවිච්ච එක. නිසා ද්වේෂ අනුසය දැනගෙන මේ වේදනාව වෙන්නේ මට අර අදාගත්ත දරුවා මැරුණාට පස්සේ අම්මා කෙනෙකුට වේදනාවක් වගේ පණිවිඩයක් දෙන්නයි. මට මට ගැඹුරක් පෙන්වන්නයි. අම්බ ආවේ පණිවිඩයකනේ කියලා ඵලයක්. මන්ට ඒවා මම නෙවෙයි කියලා හරියන්නේ නැහැ. එතකොට වේදනාව අපි ඇවිල්ලා අපිව නගා හිටවනවා. උසස් තත්ත්වයකටපත් කරනවා. ඒක චිත්තක්ෂණ මට්ටමින් කරන්න. ගොඩාක් වේදනාව කාගෙන ඉන්න එපා. ඔත් වෙනකට වඩා චිත්තක්ෂණයක් මම මේ ශරීරය දරනවා කියලා ගියොත් මතක තියාගෙන ඉන්න චතුරාර්ය සත්‍ය ඉස්සල්ලාම තියෙන දුක්ඛ වේදනා. දුක්ඛ සත්‍යය. ඉතින් මේ වේදනා මාර්ගයෙන් සත්‍ය Tamanට එනකොට දොර වැහුවොත් මොකද කියන්නේ? මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි ඵලයයි යන්න කිව්වොත් කොහෙද දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්නේ? ඒකත් අවබෝධ කරගන්න නම් තමයි තේරෙයි වෙනකට වඩා ප්‍රදේශයක් දුක් දරාගෙන සත්‍ය පවත්වන්න පුළුවන්. ඒක වැඩෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ සාසනය අපි හිතානින් අපි දන් දෙන නිසා අපි සීල් දකින නිසා අපිට වේදනාවක් නොආ යුතුයි කියලා. වේදනාවක් දන්නේ මේ ඉන්නේ ගෑනු කෙනෙකුටද පිටිම කෙනෙකුටද සිල්වන්තයෙකුටද කියලා වේදනාව එකටවත් මායින් කරන දේවල් නෙවෙයි. ඒවා අනාත්ම ධර්ම. ඒ නිසා කොයි දේ ආවත් අර කියන ඉදිරියට යන ශක්තිය වැඩෙනවනම් දිනුවක් කියලා බාර ගන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේ උපදෙස් දුන් අයුරින් වැඩි හුස්ම වාර ගණනක් සිතේ කාර්මුණී තබා ගැනීමට උත්සාහ ගතිමි. හුස්ම වාර 15ක් පමණ ගත් පසු නොයෙකුත් එකකට එකක් නොගැලපෙන විකාර රූපී සිතුවිලි හා පරයාසිතේ නැගෙන්නට විය. එවිටම උඩුකය පාලනයේ බිඳී කඩා වැටෙන බවක් හිඳිනි. වරණතර නිදි කිරා වැටෙන මේ ඉතමෙන් සමග සිත හුස්මට යෙදෙව්වද හුස්ම වාර දෙකකදී තුනකදී නැවත වෙනස් සිතුවිලි පහළ වී පිටිකිරා වැටේ. අද දහවල් වනතුරුම මෙසේ වූ නිසා සිත එකක් කර ගැනීමට දැඩි අධිෂ්ඨානයක පිහිටා සවස භාවනාව පටන් ගතිමි. ඒට පටින් පටන්ගත් මොහොතේ සිට බොහෝ වේලාවක් යනතුරු සිත එහෙමේ නොගිය බවත් නිදා නොවැටුණු බවත් දැනගතිමි. දිගටම හුස්ම වරණ ඇතුළේ නාසයග දෙස සිත යොමා සිටි නමුත් හුස්ම නොදැනී හෝ අඩු වී ගියේ නැත. වහන්සේගේ ධර්ම දේශනාවේදී මට තේරුම් ගියේ මා තවදුරටත් මේ ඊවසිල්ලෙන් පුරුදු කළහොත් හිත එම අරමුණෙහිම දිගටම පිටවා සමාධිමත් කරගත හැකි බවයි. වැරද්දක් ඇතොත් කරුණාවෙන් පෙන්වා දෙන සේක්වා. නිර්වන් සරණයි. අන්තිම වාක්‍යයේ ඉස්සලා වාක්‍යය මේක දිගට කරන කිය සමාධියක් නෙවෙයි සතිය වැඩෙනවා කියලා මතක තියාගන්න. මේ අපි කරන උත්සාහය සමාධිය සඳහා කරන සටනක් නෙවෙයි. සතිය වඩා ගැනීමකට කරන රටනක් ඉසල නිදිමත වගේ ගති පේනවා. ඒකට ආනපානෙමයි ඉන්නේ. ඒත් හිත ඇකිලෙන පැත්තට යනවා. ඊට පස්සේ දැනගත්තොත් දැන් මගේ එක පැත්තක වැඩේ හරි ආනපානෙත් එක්ක යාළු වෙනවා. නමුත් යාළු වුණාම ආනපනේ රසවත් අරමුණක් වෙන්න නිසා හිත සැඟවි ගන්නවා. ආ මම ඒකට ලෑස්තිලා යන්න ඕනේ කියලා කිව්වොත් හිත සැඟවි ගන්නෙත් නෑ. ආනපනේ බොහෝ වෙලා පවත්වාගෙන යනවා. ඊට පස්සේ තව තවදුරටත් අර লীලා තියෙන විදිහටම උනන්දුවෙන් කරගෙන ගියොත් දැන් තමන්න තියෙන තම ආරක්ෂක ස්ථානක ඉන්නේ කියලා. මගේ හිතට දැන් ආනපනතික මුණට මුණ දාලා ඉන්නා තාකල් රාග ද්වේෂ මොනේ හරියට වෙඩි නවදින කුටීරයක් ඇතුළටලා ඉන්නවා වගේ. එහෙම නැත්නම් යුද පිටියේ තියෙන බංකරයක් ඇතුළට ගිහිල්ලා ඉන්නවා වගේ. ඒක තමයි දැනගන්නවා ආරක්ෂක ස්ථානයක් හදාගන්න පුරුදු කරලද අරමුණ තමන්ට ക്ഷേම භූමියක් වෙනවා. ඒ ආරස හිත ඒ විශ්වසනීය හිත ආවට පස්සේ තමයි ආනපන සංසිඳෙන්න පටන් ගන්නේ. එහෙම ඒතක එන්නේ නැති තාක්කල් ඒ ආරක්ෂක හිත එන්නේ නැති තාක්කල් ආනපන සංසිඳීමක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දීලා තියෙන විදිහට දිගට කරගෙන යන්න සමාධියට ඉස්සල්ලා සතියේ වර්ධනය Tamanටම තේරෙන්න පටන් ගන්නගනි. ඒක තමයි අපි මේ වැඩමුළුවේ පරමාර්ථය ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමාධිය එන්න පුළුවන්. එනිසා අපේ පළවෙනිම කෘත්‍ය තමයි සතිය වඩා ගන්න. ගරු ස්වාමින් වහන්සේ වහන්සේ පෙර දින දුන් උපදේශ පරිදි පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස නැති නැතිවන අවස්ථාවේදී ඇතිවන නිදිමත ස්වභාවය වළක්වා ගැනීමට සමත් වීම. හුස්පරැල්ල වෙතට සිත යොමු කරගෙන සිටන විට ශරීරයේ සැහැල්ලු විය. එහෙත් සිතට පිළුණු මස්කොබයක් පිම්බීම හැකිලිය වැනි අවස්ථාවක් ඇති විය. ඒද ක්‍රමෙන් තුනී වෙන ආකාරය දැනුනි. අවසානයේදී ටික වේලාවක් කිසි දෙයක් නොදන්නා වැනි තත්වයක සිට වරන් ඇතුලේ තත්පර කීපක් විය හැක. නැවත කුඩා ආලෝකයක් ඉදිරිපිට ඇති වී ඒ ක්‍රමයෙන් විශාල වී නැති වී ගියා. සියල්ල ඇති වී නැති වී යන බව මෙනෙහි කරා. නැවත ආනාපාන සතියට පිවිසීමට උත්සාහ කළා. නමුත් එය අසාර්ථක විය. විතර වෙහෙසකාරී බවක් දැනුණා. නමුත් අපර කීපයකදී දැනුණ විවේකය විදහාස වටිනා බව තේරුණා. මේ අවස්ථාවේදී අනුගමනය කළ ආකාරයේ වැරදි නිවැරදි භාවය පාදා දෙන්න. නිර්වාණ සම්මයි. තිබුණට වැඩිය දක්ෂකමක් තිබිලා තියෙනවා. නමුත් මේකට නැවත නැවත ලෑස්තිලා ගියොත් ඔය ටී ඉස්සරහට යනවා. මේකටත් වැඩිය දක්ෂ විදියට ඇති වෙච්ච පිරිසුදුකම ඇති වෙච්ච විවේකයේ බොහෝ වෙලා පවත්වා ගන්න ගැනීමේ දක්ෂකම් ඇති. නමුත් මේක තමයි වැදගත්ම තැන. දැන් වැඩේ පටන් ගන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා දැනিলা තියෙනවා. තාම සාර්ථක ප්‍රතිඵල ලැබිලා නැහැ. නමුත් අනිවාර්යයෙන් මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්න කරන්න තමන් මේ පද්ධතිය මේ කරන වැඩ පිළිවෙල පිළිබඳව වශී භාවයක් එන්න පටන් ගන්නවා. ප්‍රගුණ කරන එකයි කරන්න තියෙන්නේ. ප්‍රගුණ කරන්න කරන්න කරන්න කීකරු කරගත්ත අශ්වෙක්, කීකරු කරගත්ත හරකෙක් ගෙන් වැඩ ගන්නවා වගේ කීකරු වුණාට පස්සේ දිගට මෙයා සේවය සලසන. මේක ප්‍රශ්නයක් ඔය අපි හැටියටම පැයක් විතර වගේ කාලය ගත කරලා තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් කාට හරි මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඊට මේ අතේ තවත් ප්‍රශ්න නැත්නම් කමඨාන සුද්ධ කියන නැත්නම් ප්‍රකාශන තියෙනවා නම් ඒක සඳහා කාලය ගන්න. එහෙම නැත්නම් අපි මෙතනින් කමඨාන සුද්ධ කිරීමේ සතිವಾರය සමාප්ත කරන්න බලාපොරොත්තු නැයි ඔක්කොම තියෙන නිශ්ශබ්ද භාවයේ නිසා අපි මේක කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರයේ સમાප්ති බව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දනාඩම තෙරුවන් සරණයි